අවසරයි ස්වාමීන් වහන්ස. සිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේ ඉතින් ලොකු වෙනසක් නෑ ඒ උනාට සතිපතා කමඨාන විස්තර ඉදිරිපත් කරනවාද මොකද කරන්නේ ස්වාමීන් මම හිතන්නේ ඕ මම හිතන්නේ උසස් පෙළ තියෙනවා අපිට පාඩමක් සරල රේඛාව කියලා තියෙනවා. ඒක උගන්වන්නේ මෙන්න මෙහෙම. A කියන ලක්ෂයේ සිට B කියන ලක්ෂය දක්වා සරල රේඛාවක් අඳිනු ලැබේ. ඉන් අනතුරුව ඒ කියන ලක්ෂයේ සිට B ඔස්සේ යන C දක්වා රේඛාව දික් කරනු ලැබේ. ඊට පස්සේ අපිට කියනවා ආරම්භයේදී මේ AB සහ AC රේඛාවේ අතර අංශක දශම 0.0.0.0.0.1ක ඇදයක් තියෙනවා. හොඳයි. ඊට පස්සේ අපිට කියනවා මේ AB සහ AC කියන රේඛා දෙකම අනන්තය දක්වා දික් කරන්න කියලා. ඒ කියන්නේ කෙලවරක් නැති වෙන දික් කරනවා. අන්න එතකොටයි මේකේ පරතරය තේරෙන්නේ. එතකොට මම කියන්නේ මේකයි අද උසස් වෙල මැත්ස් උගන්වන්නේ නේද? භාවනාව තුල පොඩි පොඩි වෙනස්කම් කියන ඒවා තමයි යන්නේ පසු කාලීනව ලොකු පරිවර්තන දක්වාම දිවෙන්නේ. එතකොට සමහරක් වෙලාවට අපි කමඨහන් වර්තාවට දාන්න හිතන්නේ නැති දේවල් තියෙනවා. උදාහරණයක් ඇටියට ඊයේ කමඨහන් වර්තා ඊයේ භාවනාව කරගෙන යන ප්‍රාසාසය දැක්කා ප්‍රාසාසයක් දැක්කා. පෙරේදත් ආසාසයක් දැක්කා ප්‍රාසාසයක් දැක්කා. ඊට කලින් දවසේ ආසාසය අග දැක්කා ප්‍රාසාසය මුල දැක්කා. කොහොම තිබ්බ කියලා හිතන්නකො. මොකද හිතන්නේ අර ආස්වාසයක් දැක්ක ප්‍රාසාසයක් දැක්ක කියන එක දෙපාරක් ලියවිලා තියෙන එක ඇත්තටම වැදගත් තමයි. මොකද ඒක ඒක බලනකොට තමයි තේරෙන්නේ මෙයාගේ සිහිය තුළ යම්කිසි වර්ධනයක් වගේම ඒ වර්ධනයේ ඒකාකාර විදිහට පැවතීමක් තියෙනවා කියලා. හිතන්නකෝ ඔය කියන ඔය කියන දෙවෙනි දවසේ කමටහන් වර්තාවේ අර ආශ්වාසය ප්‍රාශ්වාසය දෙකම දැක්කා කියන වර්තාවේ ලියුම්ලා තිබ්බ කියන්නකෝ. ආශ්වාසයක් තිබ්බ ප්‍රාශ්වාසය නම් පොඩ්ඩයි කිව්වා. එහෙම තිබ්බ කියන්නකෝ. අනේ එහෙම වුණාම තමයි අපි අපිට තේරෙන්නේ මේ කියන මොකක් හරි වෙනසක් දැන් සිදුවෙමින් පවතිනවා. ඒකින්ද කමඨාන් වාර්තාව කියන එකම හැමදාත් විශේෂයි කවදත් විශේෂයි වැදගත්ම තමයි. කියන්න විශේෂ දෙයක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. කමන්නේ. ගාන නැහැ මොන විශේෂ දෙයක් ඕනේ. ඒක නෑ. ඉගෙන තියෙන්නේ කොහොමද කියන්නේ. සතිමත්ව පතුලට දැනෙන තද ගතිය සිසිලස ඇතිවීම නැතිවීම දකිමින් සක්මන් භාවනාව කෙරුවෙමි. ටික වේලාවකදී සැහැල්ලුවත් සැහැල්ලුවෙන් සක්මන් කර සතිමත්ව පර්යංක භාවනාව පටන් ගැනීමේදී එක් එක් තැන්වල සැහැල්ලුවේ අඩු වැඩි ස්ථානවලට සතිය පැවතුනි. ටික වේලාවකදී සැහැල්ලුව අඩු ඔය කියන සතිය පැවතුවා කියලා කියනවනේ. ඔය කියන සතිය පැවැත්වීම ඔබතුමිය කරේ හරියට රවුමක් හැටියටද එහෙම නැතිනම් එහෙට මෙහෙට එහෙට මෙහෙට එහෙට මෙහෙට පැන පැන යන හැටියට නෑ ස්වාමීන් වහන්සේ මේ දැන් මැද්දෙන් දැකලා ඉරක් විදිහට දිගට තව විස්තර කළොත් මැද්දේ වැඩි සැහැල්ලුවක් දැනෙනවා ඊට පස්සේ දකුණු පැත්තට යනවා ස්වාමීන් වහන්සේ ඒ පැත්තේ සාමාන්‍ය සැහැල්ලුවක් දකිනවා ඊට පස්සේ ආයේ මේ පැත්තේ ඉඳලා ඇගේ දකුණු පැත්තට යනවා. ඔව් ඇගේ දකුණු පැත්ත කියන කොටසෙන් තමයි කොච්චර දුර යන්න පුළුවන්. අහම කෙරවලටම යනවා ස්වාමීන් වහන්සේ අත තියෙන. අත නවාගෙන ඉන්න කෙරවලට. රයිට්. නමුත් ඇඟිලි වලට ගියේ නැහැ. එහෙම ගියේ නැහැ ස්වාමීන් වහන්සේ. ආ මම හිතලා හරියටම ඇඟිලි කියලා මම. ඔව් ඔව් අපිට එතකොට තව ටිකක් තියෙනවා අපිට. උදාහරණයක් ඇටියට කිව්වොත් එහෙම ඔය කියන පසද්දී හෝ ඔය කියන සිහිය තුලින් යන්න පුළුවන් ප්‍රමාණයේදී මොනවා හරි අවුලක් ආවොත් එහෙම ප්‍රශ්නයක් ආවොත් එහෙම මම දන්නවා ඒක විසඳගන්නේ කොහොමද කියලා. නමුත් ඉදන්නකෝ මදුරුවෙක් කියව කියන්නකෝ ඇඟිලි කෙලවරක්. එතකොට හරි. එහෙම වුණොත් එහෙම ඔක අවුල් වෙන්න පුළුවන්. ඒකෙන් තමයි ඒ ඒ ඒ හැම පැත්තකටම යන්නේ කොහොඳයි. ඒ හැම පැත්තක්ම ඔව් අසද්දයෙන් ඔව් මුදු සහැල්ලු භාවයෙන්ම මොනවද කියන්නේ ස්පර්ශ කරන්ටම හදන්න පුළුවන් කැමති නම් එහෙම නැත්නම් ඒකේ අවධානය පතුරවන්න උත්සාහ කරන එක වඩාත් හොඳයි. ඒවට ඒවට පුළුවන් තරම් අවධානමත් වෙන්න උත්සාහ කරන එක හොඳයි. වගේම ඒක අර කුරු ඒකාකාර දෙයක් බවට පරිවර්තනය කරගන්න එපා. වෙනස් කෝණයකින් දකින්න බලන්න. වෙනස් පැත්තකින් දකින්න බලන්න. ඕකට විපස්සනාව කියලා කියන්නේ. වෙනස් විදිහකට බලන්න බෑ. නැත්නම් අපිට මේක ඒකාකාර වෙලා බෝරින් වෙන්න පටන් ගන්නවා. එක විදිහට මොනොත් ඊට වඩා ටිකක් නව්‍ය විදිහකට අලුත් කෝණයකින් බලන්න ඕන. ඒකයි සංසල ගොඩක් වෙලාට උපදෙස් දෙන්නේ ඔය කරන විදිහම තමයි කරගෙන යන්න. කියලා කියන්නේ ඒක. ඕකේ ඕකේ නැත්නම් කියනවා මම ආයෙ ඉවර වෙනකන් උතන්ට ගා හිටපො කියලා. එතකොට ඒක ඒක හේතුව තමයි ඕකේ දැකපු කාරණාව තුළ නොදකින පැති තියෙන්න පුළුවන්. මෙහෙම අහනකොට ඉතින් අර මම ඉතින් කල්පනා කරලා කියන හින්දා ඉතින් ඔයාලන්ට ලේසි වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් දිව හපාගෙන කාලයක් නෑ අවුරුදු 10 15 50 සමහරක් විතර ජීවිත කාල 50 60ක්වත් කවන්නේ හොයන්ට වෙන්නත් පුළුවන්. මොකද අවුල තියෙන අපි හිතමුකෝ අත අත ඇඟිලි වගේ ඒව දැනිලා අපිට අපේ අවධානය කැඩෙන එකක් නම් වෙන්නේ ඒකම් හදාගන්නකම් එහාට යන්න බෑ. අන් එහෙම එකක් තියෙනවා. ඒකෙන්ද පුළුවන් තරමක් ඒ හැම එකක්ම නිරීක්ෂණය කරන එක තමයි හොඳ බව තියෙන්නේ. ඒ හැම තැනකම ඇඟිලි තියෙන ප්‍රදේශ අවසරයි ස්වාමීන් වහන්සේ. ඒතර ඇඟිලි තියෙන ප්‍රදේශයටත් අපි අවධානයෙන් සතිමත්ව ඉන්නවා. එහෙම නේද ස්වාමීන් වහන්සේ? එහෙමයි. මේ ශරීරේ පුරාම යන්න බැරි තැනක් නැති කර ගන්න ඕන. බලන්නකො පාලි පොත අරගෙන බුදුහාමුදුරු දේශනා කරන ඕකම නේද කිව්වේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ආයේ අසාරද්දෝ කියලා කියන්නේ. අසද්දෝ කාය අසරද්දෝ මුළු ශරීරේ පුරාට මේ ශරීරය ඔය කියන විදිහේ පස්සද්ධියක් තියෙනවනම් ඒක නැති තැනක් නැහැ වෙන තරමටම කියන්න පුරුදු වෙනවා ඒකට මේ තමයි භවනාව යපින්නේ මේ තමයි අපි සතිපට්ඨානේ සිහි පුරුදු කිරීමේ ඒක ඒකාකාර නැහැ ඊයේ යන්න පුළුවන් වෙච්ච තැනට අද යන්න බැරි වෙන්නේ හැබැයි ඔය වගේ ඉවක තියෙන පුළුවන් නමුත් ඕක අවංකවම සිද්ධ වෙන්න විත්තිය බලාගෙන යන්න. උදාහරණයක් ඇරෙට කියනවා නම් අපි ඕක අපිට ශරීරයේ අභ්‍යන්තරයෙන් තේරෙන්න පුළුවන් බාහිරින් නැතුව. සමහරක් වෙලාවට බාහිරින් තේරෙන්න පුළුවන් අභ්‍යන්තරයෙන් නැතුව. සමහරක් වෙලාවට පටවි ධාතු වලින් විතරක් තේරෙන්න පුළුවන් ඔය ආපෝතේජ වායු වගේ නැතුව. අන්න ඒ වගේ දේවල් වල වෙනස්කම් හඳුනා ගන්න පුළුවන්. වෙනස්කම් දකින්න පුළුවන්. ඒ කියන පසද්දී හෝ බුදු බව හෝ සහැල්ලු භවය කියලා කියන්නේ ඇත්තට මොකක්ද අප්පා? කියන ඒ ඒ වගේ තැනකට අපිව කිට්ටු ඒ වගේ ප්‍රශ්නයකට අපි අරන් ඒක ඒක ඇත්තටම සිද්ධ වෙන දෙයක්ද එහෙම නැතිනම් මම ඉතින් හදාගත්ත එකක්ද කියලා අන්න එහෙම එහෙම පවා අපි විමර්ශනාත්මක කෝණයකින් බලන්න යොමු කරවා. ඒ තරමටයි අපි පුරුදු කරන්නේ. එතකොට ඒකට පාදක කරගන්න දේ තමයි ආනාපානේ. හිත යනවා නම් හිතේට යවන්න ඕන නම් ආනාපානෙට යවන්න. එහෙම නැතිනම් මෙතනට වෙලා මේක ගැන විමර්ශනය කරන්න. අන්න ඒ වගේ සිද්ධියක් ආවෙ වෙන්නේ. එතකොට අර තමන්ගේම පරීක්ෂකයා, විවේචකයා, නිරීක්ෂකයා, ගුරුවර ඔක්කොම තමයි තමන්ටම වෙන්න වෙලා ටික වේලාවකදී සැහැල්ලුව අඩු ප්‍රදේශයේ සිට වැඩි ප්‍රදේශයට අවධානයෙන් සතිය ගෙන යාමේදී සම්පූර්ණ ශරීරයේම සැහැල්ලු විය. සමහර අවස්ථාවල තද සැහැල්ලුවද සැහැල්ලුවේ අඩු අවස්ථාවලටද සතිය පැවතිනි. සැහැල්ලුවේ ඇතිවීම පැවතීම නැතිවීමට සතිය පැවතුනි. වැඩි වේලාවක් මෙසේ සිටීමේදී වේදනාවක් නැතිවිනි. ඒ දෙසට සැහැල්ලු ප්‍රදේශයේ සිට අවධානයෙන් සතිය පැවැත්වීමේදී එම ප්‍රදේශ සැහැල්ලු විය. ඉන්පසු ඇති වූ වේදනාවලට සතිය පැවතිනි. වේදනාව ඇතිවීම පැවතීම නැතිවීමට සතිය පැවතිනි. සැහැල්ලු අවස්ථාවේදී ශරීරයේ දෙස අවධානයෙන් බලා සිටීමේදී යමක් ඇති වෙනවා ස්වල්ප වේලාවක් ටික දුරකට ගමන් කරනවා නැති වෙනවා වගේ දුටු වෙමි. මේක ශරීරයේ තනින් තන ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මම මුල් කමටහන් ටිකකුත් කියෙව්වා ස්වාමීන් වහන්සේ. ඉතින් ලොකු වෙනසක් තියෙනවා ස්වාමීන් වහන්සේගේ ඉතින් උපදෙස් අනුව. හ්ම්. ගොඩක් ඉතින් අපිට ඔය කියන ඇතිවීම අපි හිතනවා ලෝකේ ඇතිවීමක් දැන් අපි දකින ඇතිවීමක් තියෙනවනේ. ඔය කියන නැතිවීමකුත් තියෙනවනේ. නමුත් අපි ඔය කියන ඇතිවීම හෝ පැවතීම හෝ නැතිවීම කියන කාරණේ අපි තමත් සාදර වෙලා ඒ කියන දේ ඇත්තටම බලාගෙන ඉන්න පුළුවන් කමක් හම්බ වුණොත් තව ටිකක් ඔය කියන ඇතිවීම කියන එක අපි හිතන තැනකින් ඇති වුණා නෙවෙයි නේද කියන එක වගේ එකට නෙවෙයි දෝ කියන වගේ තැනකට හිත යන්නත් පුළුවන්. නැති වුණා කියලා හිතන එක ඇත්තටම නැති වුණේ මොකකින්දද කියලා කියන ප්‍රශ්නාර්ථයකට අපි පිට වෙන්න පුළුවන්. විකිත හිතන්න නාකයි භවනා මාර්ගයේ තුල ඒකාකාර වගේ ස්තරයකට આવොත් එහෙම මේකේ කෙලවරක්. ඇත්තටම කෙලවරක් නෑ. බලන්න ඕන මේ කියන වේදනාවෙන් අවසරයි ස්වාමීන් වහන්සේ ඇත්තටම එහෙමත් හිතුණා තමයි ස්වාමීන් වහන්සේ ගැතිවීමමද දන්නේ ඇති වෙච්ච අවස්ථාවමද දන්නේ කියලා හිතුණා ස්වාමීන් වහන්සේ. තව පුහුණු කරන්න ඕනේ අපි මොකද අපි මේකේ තියෙන සංසිද්ධිය තියා බලලා ඒක ඒක ඒක තේරුම් ගන්න මම කිට්ටු වෙන්න ඕන. ඒක තේරුම් ගන්න මම කිට්ටු වෙන්න ඕන. ඒක එහෙම වෙන්නම වෙනවා. එමෙ නැතුව අර හඹා යන හඹා යන මනසින් නම් බැහැර වෙන්න වෙනවා. ඒකෙන් අයින් වෙලා. මොකද ඕකේ ASCII අපිට එළියට එන්න ඕන විරාගයක් අනිත්‍යතාවයක් විරාගයක් නිරෝධයක් හැරීමක් කියන කාරණා හතරයි. ඒ හතර තමයි ප්‍රකට වෙන්න ගන්න තියෙන්නේ. මෙන්න. පසදී ඇති වුණා හෝ නැතා වුණා ඇත්තටම පළක් නැති ඒවා. තිබ්බත් දැන් ඒක වේදනාවට පොප්පදිට වඩා වේදනාව කියන එක ලාභය එතන කෙනා. ඉතින් භවනාව තුළ මේ කාලයක් කරගෙන යනකොටම තමයි අපිට අහුවෙන්න පටන් ගන්නෙ සමහර සමහර කාරණාවන් වලදී අපි අපේ නැමියාව අපේ නැඹුරු බව එක එක් පැති වලට යොමු වෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවට අපි හිතවන්නේ හිතෙන්න පුළුවන් අපේ කාකාර විදිහට අපිට tempat බවක් තියෙනවාද කියලා ඒ වුණාට එක හා සමාන විදිහේ අත්දැකීම් කීපයක් නැවත නැවත එන්ට වුණාම හිත ඕක රිජෙක්ට් කරන්න බලනවා වෙන්න පුළුවන්. ඒකට ඒව තමයි ඉගෙන ගන්න වෙන්නේ ඒකාකාර කමඨහන් වලින්. අපි හිතුවට මේ කමඨහන් වාර්තාව ඒකාකාරයි මේක විශේෂයක් නැහැ කියලා නෑ ඒක විශේෂ ගොඩක් කියලා. අපි හිතන්නේ නැති කතන්දර ගොඩක්. ඒක නම් පුහුණුව කියන එක අපි ඒකට හැම හැමදාම ආගන්තුක කෙනෙක් හැටියට අලුතෙන් පටන් ගන්න කෙනෙක් හැටියට එහෙම වෙන සාකල් අපිට ප්‍රයෝජනක් අපි ඒකට එතකොට ලැබෙන ලැබෙන අත්දැකීම ඒ විදිහටම අනුමත කරන්න අවංක වෙමු. ධර්ම මාර්ගයේම කියන්නේ අවංකතාවයේ මත පිහිටන ඒක මත ඉඳලාම ක්‍රියාත්මක වෙන එකක්. මේක තුල මොනවත් ලබා ගැනීම හෝ ඒ වගේ මොකක්වත් දෙයක්. මොකද මේ මාර්ගයේ අස්තදී තමයි යන්නේ. ලෝභ දෝෂ මෝහ කියන ඔක්කොම වගේම මාන අවිජ්ජා කියන ඒව පවා විනාශ උද්දච්ච මාන අවිජ්ජා කියන ඒ කාරණා පවා විනාශ වෙනවා. ඒකට ඒවා අපිට අහු වෙන්න පටන් ගන්නවා. අහු වීම මුලින් ඉඳලා ඔහි හිටියක් කමන්න. පුදුජනයන්ට තේරෙන්න පුළුවන්. ඉතින් මම මේ කොහොම හරි කමක් නැහැ. භාවනාව තුල අපි යන්න බලමු හැමදාම මේකට අලුතෙන් යන කෙනෙක් හැටියට ඊයේ නතර කරපු තැනෙන් අද පටන් ගන්න එකට වඩා අද අලුතෙන් යනවා වගේ එහෙම දෙයකට යන්න බලමු උදාහරණයක් ඇරෙයිද ඊයේ පටන් ගන්නකොට සක්මන පටන් ගත්ත දකුණු කකුලෙන් නම් මාරු කරනවා මං කකුලට ඊයේ සක්මන පටන් ගත්තේ කෙළවරේ ඉඳලා ඇවිදගෙන යනකොට අද පටන් ගන්න ඊළඟ දවසේ එක එකක් කරේ කියලා හිතනවා නම් හැර වෙනකොට පටන් ගන්න අන්න ඒ වගේ ඒව වෙනස් කරලා බලන්න එතකොට තමයි අර ඒකාකාර මානස කියන එකෙන් අපි අයින් එහෙම නැතිනම් එහෙම අපි අර ඒකාකාර විදිහකට ආපු එක්තරා දෙයක් තුල හිර වෙන්න බලනවා. ඒක අනර්ථකාරී. පැහැදිලිව පැහැදිලිව මම කියන එක අනර්ථකාරී. මොකද කාලයක් යනකොට තමයි ඒකේ තියෙන බලපෑම තේරෙන්න බේරෙන්න පටන් ගන්න. කොහොම නමුත් ඕනෝ තීරණාත්මකයි. ඒ කියන්නේ ඒක හිමීට කරගෙන යන්නේ කොහොමද? වයිමයි ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ සක්මන් කරලා දිගටම ගිහින් පිටිය ළඟනේ පොඩ්ඩක් වෙලා හිටගෙන ඉන්නේ ඊට පස්සේ ඒකේ වෙනසක් හැටියට ආයේ හැරිලා පොඩ්ඩක් වෙලා හිටගෙන ඉන්න ඉරියව්වට හිත යොමු කරගෙන ඉන්න එක හොඳයිද නැත්නම් ඒ විදිහටම කරන එක හොඳයි වෙනස අපමට ඔව් අපමට කැමති ඔව් අපමට කැමති විදිහකට වෙනස් කරන්න පුළුවන් අපමට කැමති ඕන විදිහකට භාවිත කරන්න ඕ ඒ ඕන විදිහකට වෙනස් කරගන්න පුළුවන් ඒක ඔබතුමියට කැමති විදිය. ඒ කියන්නේ ඒකාකාර බවක්ම හැදෙනවා නම් ඒ ඒකාකාර භාවය කියන එක තුල අපිව ට්‍රැප් වෙනවා නම් හිර වෙනවා නම් ඌල් වෙනවා නම් එහෙමනම් ඒ ඒකාකාර භාවයෙන් නිදහස් වෙන මොකක් හරි විදියක් වෙනස් විදියක් සකස් කරගන්න එක ලාභයි. එතනනම් ඒකාකාර භාවයේ තුලට වෙලා ඒකේ ඇස්සේ ඉන්න ඔන්න අපේ හිත කලපදියම් වෙන්න පුළුවන් කැමති වෙන්න පුළුවන්. නමුත් අපි දන්නවා ඉංගියෙන් වගේ දන්නවා මෙහෙම වුණත් මේකේ කෙලවරකුත් නැහැ තාම. අන්න ඒකයි මේකේ තියෙන කේස් එක. ඒක හින්දා තමයි මේක වෙනස් පැත්තකිනුත් දකින්න බලන්න උවමනක් මොකක්ද තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගොඩක්ින් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. මගේ මේ සාමාන්‍ය මම කමටහන් වාර්තාව ලියන්නේ ඉරිදා උදේට හැමදාම අර නිකන් නෝට් එකක් ගහගෙන ඉරිදා උදේ කියන්නේ අද මේ පොය නිසා බණ අහයි කියලා මට කමටහන් වර්තාව ලියාගන්න බැරුව ගියා. නමුත් මම මතකෙන් මට කියන්න පුළුවන් සාවිනාංශ අවසරයි. සතිය හැමදාම උදේ අවසර පුතුම් වැඳලා සුපුරුදු විදිහට මෛත්‍රී භාවනාව කරලා භාවනාවට වාඩි වෙනවා. මේ සතියේ ඉතින් ටිකක් දෙන සිදුවීම් එක්ක කලබල ගතියක් තිබුණත් මම අදිෂ්ඨාන කරගත්තා. උදේ අවස පුරුදු විදිහටම හැමදාම භාවනාවට වාඩි වෙනවා කියලා. පාඩි වෙලා ටිකක් වෙලා කය සැහැල්ලු කරගෙන කය දිහා බලාගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් ඉහළ ඉඳලා පහළටම කය දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට හුඟක් වෙලාවට දකිනවා සිතුවිලි යනවා. ඊට පස්සේ සිතුවිලි යන දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට සිතුවිලි සමහරලාවට මම බලෙන් ගන්න අවස්ථාවක් තියෙනවා. සමහරලාවට ඉබේම සිතුවිලි වලින් අයින් වෙලා එනවා. ඊට පස්සේ කය දිහා බලාගෙන ඉන්නකොට කයේ සමහරවිට කය නිකන් හිස් බවක් දැනෙනවා. ඒ කයේ හිස් බවත් ඒක අත්විඳගෙන ඔහේ බලාගෙන ඉන්නවා. සමහර වෙලාවල් වලට මේ නාසයේ හුස්ම රැල්ලට නාසිකාග්‍රේට හිත යොමු වෙන වෙලාවලුත් එනවා. ඒ ටික වෙලාවක් ඉන්නකොට සමහරලාවට මේ ආශ්වාසය විතරක් දැනෙන්න ගන්නවා ප්‍රාශ්වාසය නොදැනෙන වෙලාවලුත් ඉන්නවා. ඊට පස්සේ සමහරවිට ආයේ ඒතනින් ආයේ හිත පිටට පනින අවස්ථාවල් එනවා. එතකොට ආයෙත් කය ඉබේම කය දෙක යොමු වෙනවා. ওই විදිහට සම්මා ස්වාමීන් වහන්සේත් එක දවසේ සාමාන්‍යයෙන් භාවනාව කරන්නේ සමහර දවස්වලට කයේ සැන්තැන් වල වේදනාවන් දැනනකොට ඒ වේදනාව අරමුණු කරගෙනම ඒ වේදනාව දිහා බලාගෙන ඉන්නකොට ටික වෙලාවකින් ඒ වේදනාව වැඩි වෙන දවස් දැනෙනවා දැනලා ඒක ක්‍රමෙන් නැති වීගෙන යනවා ඉතින් මේ විදිහට මේ දේවල් අත්විඳ විඳ ස්වාමීන් වහන්සේ භාවනාවට යොමු වෙනවා නමුත් අර සිත පිටතට ගියයි කියලා එහෙම ලොකු කලබල බවක් එහෙම නිකන් අර මේම භාවනාවක් මට මේ නෑ එහෙම නෑ කියලා එහෙම මේ දෙයක් හිතෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ උපේක්ෂාසහගතව සාමාන්‍යයෙන් මම පැයක් විතර හැම වෙලෙම විනාඩි 10ක 15ක කාලයක් මේ බුදුන් වඳින්න යොමු කළා විනාඩි 45ක වගේ කාලයක් භාවනා කරනවා. ඒ විදිහට ස්වාමින්වහන්සේ මේ දින හැම එකම භාවනාව කරා. මට ස්වාමින්වහන්සේ අර මුල් කාලේ භාවනා කරනකොට නාසිකාග්‍රේට හිත යොමු කරනකොට අර උළුව වැනෙන ගතියක් අර බැලන්ස් කරන්න බැති ගතියක් වගේ තිබුණ නිසා මට ඒක හිතේ හැඟීමක්ද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඔළුවේ වේදනාවක් ආවම මග මට ගම් එක හිතෙන්ම බල කරනවා ඒ දිහා බලන්න එපා කියලා. මට එහෙම නිකන් අර බයක් වගේ දෙයක් තියෙනවා සම්මාස. හැබැයි ඊයේ නම් පොඩ්ඩක් ඉසේකයක්ම තියෙනකොට මං පොඩ්ඩක් ඒ දිහා බලනකොට වේදනාව නැති වෙනවා වගේ දැක්කා. බොහෝ වෙලාවට ඒ හිසේ දැනෙන වේදනාව පැත්තට මම යන්නේ නෑ සම්මාස. අනික කය දැනෙන අනික් කරිය දැනෙන වේදනාවක් ගන්න බලනකොට ඒක තුනී වෙලා යනවා සම්මාස. ඔය විදිහට තමයි සතිය පුරාම භාවනාව කරේ සම්මාස. බොහොම හොඳයි භාවනා කමටන් සාරයි. ඒක හරිම හොඳයි. අම්මේ මට මට කියනට වඩා මම හරි ආසයි. මම එහෙම කියන මේක රික්වෙස්ට් එකක්. මේ ඉල්ලේ. මම හරි ආසයි අම්මාගේ එක දවසක තියෙන කමටන් වර්තාවක් අහන්න. මුලින් ඉඳලම එදා කොහොමද උනේ? කියන්නේ සතියේ අවසානයක නෙවෙයි. ඒ දවසේ ඒක මොකක් උනේ කියන එක අහන්නකෝ හරි මාස්. ලබන සතිය පුළුවන් නම් මට එහෙම එකක් කියන්න. සමස්තයක් හැටියට තියෙන කාරණාව ටික හොඳයි යන්නේ. නමුත් ඒ සමස්ත කාරණාවන් වලින් භාග වේලාවට අපිට හොයාගන්න අමාරු වෙන පුළුවන්කමක් තියෙන්න පුළුවන් සමහර කාරණාවක් ගැන. මොකක්ද ඒකට හේතුව හෝ කාරණාව කියලා. එහෙනම් මම යෝජනාවක් ඇටියට ඉදිරිපත් කරන්න කැමතියි. මම කැමතියි අම්මගේ ගමඨාන් වාර්තාවක් එක දවසක පහට සම්පූර්ණයි. ඊට පස්සේ අර විශේෂ මේවා එක වගේ දෙයකට නම් අපි අර ඒක අර ඊට කලින් තිබ්බ කියලා කිව්වනේ. සමහරකට මේ අපේ අපේ අවධානය ওই නාසිකාග්‍රය ම අල්ලන්නමත් ඕන නැති වෙන්න පුළුවන්. අම්මා කියලා තියෙනවනේ සමහර කෙනා තියෙනවා මුදු වෙලා යනවා මුළු ඇඟම නොදෙන යන ස්වභාවයකට පවපත් වෙනවා කියලා. එතකොට මේ ඒකේ තේරුම අපිට ඔය කියන අර සබකල්පන සංවේදී වගේ ඒ වගේ ස්තරයකට ඒ වගේ කොටසකට යන්න තියාගන්න ගොඩක්ම ලේසි පාරක් තියෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට නාසිකාග්‍රේ ආනාපානය හොයලා ඊළඟට ඊළඟ කොටස් වලට යන වඩා සමහරක් වෙලාවට ඔය ශාරීරික උස් පහත් වීමත් එක්ක ඒක උදරයේම වෙන්නවත් ඕන නැහැ. ශාරීරික උස් පහත් වීමත් එක්ක දැනගෙන ආනාපානේ තේරුම් ගන්නවා කියන එක තමයි ලේසි වෙනවා. අවසරයි සම්මානස. අවසරයි සාමිනාස බොහෝ වෙලාවට මේ මම නිකන් මේ පපුව ප්‍රදේශයේ අර ඒ පෙනහැල්ල නිකන් උස් පහත් වෙනවා වගේ ඒ උදරේ මේ පපුව ප්‍රදේශයේ උස් පහත් වීම තමයි හුඟ වෙලාවට මට දැනෙන්නේ සාමිනාස. හ්ම්. අපි බලමු මේ ඒ විදිහට වගේ තියෙන අර කොමටහන් වන්තාවක අර එකම කොටසක් අර කැමති අහන්න සමහර විට ඒ වගේ එකකින් අපි අපිට ගොඩක් කාරණා එළියට එන්න පුළුවන්. මොකද අර සාරාංශය වගේ ගන්නකොට අපිට අහුවෙන්නේ නැති කාරණා ගොඩක් තියෙන්න පුළුවන්. කෙසේ නමුත් අර ආනාපානය කියන එක නාසිකාග්‍රය තුලම හොයන්නම අනිවාර්යම නැහැ. පස්සම නැහැ. වගේම මේ භාවනාව කියන එක අර දුක් විඳගෙන කරදරයක් හදාගෙන කරන්න අපිට ඕනක් නැහැ. ඊට වඩා අපිට මේක සැහැල්ලුවෙන් විදහාසය කරන්න පුළුවන් වටපිටාව සකස් කරගන්න පුළුවන් වේවි. අපි බලමු ওই වගේ පැත්තක් අපිට ඉදිපිහිලි වේවි. අහු වේවි ওই කියන හැටියට අම්මා. කිව්වා එහෙම එකක් තියෙනවා කියලා. අපි බලමු මේ වගේ කියන පැත්තකට දැන් ස්ථිර වෙන්න වගේ. මම හිතනවා මූලිකව අමාර කිව්ව කාරණාවල් වගේ. එච්චරම දැන් එහෙම කියෙවෙන්නේ නැහැ. හරිම අඩුයි. ඒක හින්දා අඩුයි කියන්නේ නැති තරම් වගේ. ඒක හින්දා තවදුරටත් අපි පුහුණු කරගෙන යමු. අර දෛනිකව තියෙන මොකක් හරි එහෙම එහෙම එහෙම එකක් බලන එක තමයි හොඳ කියන එක තමයි මගේ යෝජනාව අපේ. ඒක කරන්න අමාරු නම් දැනට ඔය කරන්න පුළුවන් විදිහේ කරගෙන යමු. නමුත් කවදා හෝ දවසක අපි බලමු මේ වගේ තැනකට හිමීට හිමීට ඉතු වෙන. ඒ අතර ඔය ලැබලා තියෙන අත්දැකීම් හොඳයි. ඒ ඒ අත්දැකීම් වලින් අපිට ප්‍රයෝජනයක් ගන්න බලමු අතදී. කියන යෝජනාව තමයි කරන්නේ. බොහොම සතුටුයි. එමේ සන්නසත් පෙරුවන් සන්නයි වංශයට බොහොම පිං. සතුටුයි. හොඳයි. නිහඬතාවයෙන් පෙනී යන්නේ තවත් කමඨහන් වාර්තා නැති බවයි. එමනම් අපි අදට ධර්ම සාකච්ඡාව මෙතනින් සමාප්ත කරමු. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්පජඤ්ඤය කියන කොටස ගැනයි. ඒක සම්බන්ධයෙන් මම හිතනවා තවත් කතාවක් හෝ දෙකක් ඊටතට වැඩි වෙන්නත් පුළුවන් භාග්‍ය වෙලාවට. කතා කරන්න අවස්ථාවක් සැලසෙවි කියලා මම හිතනවා. ඒව අනාගතයට අපි ඉතින් බාර දීලා බලමු. අනාගතේ මීටි මීට සිදු වෙවි. කියලා විශ්වාස කරනවා. ඒ ඇතුලින් ඔයetෝ පුළුවන් තරම් භාවනා කටයුතු කරගෙන හිත නිවිසන සහ ගන්නට පහසු වෙන්න ඕන උත්සාහ කරන්න ඕන. ඒ කියන අවස්ථාව සාර්ථක කර ගන්නට අද දවසේදී කතා බහ කරපු දේවල් හේතු වාසනා උපකාර වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා. ස්වාමීන් වහන්සේ අනුමೋದනාව කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් ඔබ වහන්සේ ඉතාම වටිනා ධර්ම දේශනාවක් පැවැත්වීමෙන් හා කමඨහන් උපදෙස් ලබා දීමෙන්ද මෙහෙමෝතේ සිදු කළා වූ උතුම් සත්‍යාව පිපාසයෙන් සිටි අපි පන්දෝතක් ලැබුවාසේ දැනුනි. අප සියලු දෙනා උපදවාගත් කුසල් සිත් ප්‍රමාණය අප්‍රමාණයි. ඒ අප්‍රමාණ කුසල් බලයෙන් ඔබ වහන්සේ මෙලව වශයෙන් නිදුක් වේවා නිරෝගී වේවා මේ වසංගත කාල පරිච්ඡේදයේ ඔබ වහන්සේට කිසිම කායික පීඩාවක් නොවේවා මානසික පීඩාවක් නොවේවා ගෙවි යන සෑම මොහොතක්ම ඔබ වහන්සේගේ ධර්මානුධම්ම ප්‍රතිපදාව වැඩි දියුණු වීමට මේ උතුම් සත්‍යාවේ කුසලය හේතු ආසනා වේවා එසේම මේ අත් මේ අත් භවයේදීම ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ අමා මහ නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි අප සම ප්‍රාර්ථනා කරමු. පින් කැමැති සියලු දෙවියන්ට හා අප සැමගේ මියගිය ඥාතීන්ටද මේ කුසල් අනුමෝදන් වෙත්වා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුම් වන්දිතත්තුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු